අද දේශිකාන වහන්සේ ස්කැන්ඩිනේවියානු රටවල ප්‍රධාන සංගනායක ස්වීඩනයේ ස්ටොක්හෝම් බෞද්ධ විහාරාධිපති අතිපූජ්‍ය කිරිඳිකල්ලේ ධම්මරත්න නායක ස්වාමීන් වහන්සේ සමන්තා චක්කවාලේසෝ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 කතමේ සුනුකෝ ආවුස ඕඝෝති චත්තාරෝ මේ ආවුසෝ ගා කාමෝගෝ භවෝගෝ දිත්තෝගෝ අවිජ්ජාගෝ ඉනීකෝ ආවුසෝ චත්තාරෝ ඕඝානි පත්තේ පඤ්ඤා ඔසෝ පනාවසෝ මග්ගෝ අත්ථේ පටිපදා ඒතේ සං ඕගානං පහනායාති අත්ථිකෝ ආවසෝ මග්ගෝ අත්ථේ පටිපදා ඒතේ සං අයං කෝ ආවුසෝ මග්ගෝ අයං පටිපදා හේතේ සංඝානං පාලායාති කාරණක පින්වත්නි අපි මේ වෙලාවේදී මාතෘකා කරගන්න තිබුණේ අපේ ශාන්තිනායක අමාමෑණි බුදු පියාණන් වහන්සේ දේශනා කරවදාළ ත්‍රිපිටකයේ සංයුත්ත නිකාය කියන ග්‍රන්ථයට ඇතුළත් ජම්බුඛාදක සංයුත්ත කියලා එක කොටසක් තියෙනවා. ඒ කොටසේ තියෙන ඕඝ කියන සූත්‍රය තමයි අපි දැන් මාතෘකා කරන්නේ. ඕඝ කියන වචනය මේ පින්නතුන් මේක පෙරත් අහලා ඇති. සිංහල සාමාන්‍ය තේරුම නම් සැඩපාර කියන එක. මේ පින්නතුන් අහලා ඇති සැඩපාර, සුලිසුලං, සුලිසුලංග කියලා කියන්න පුළුවන්. සුලිය කියලා කියනවා වේගයෙන් යම් දෙයකට අහුවෙලා ඇදගෙන යනවා කියන තේරුම තමයි ඕවේ කියන එකේ තියෙන්නේ. එතකොට මේ අපි බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල මේ ඕවේ කියන වචනය අනිත් මේ මේ වගේම වචනත් එක පාවිච්චි කරලා තියෙනවා. ධර්මයේ පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ මේ ස්වභාව ධර්මය තුළ තියෙන මේකුත් දේවල් පාවිච්චි කරලා තියෙනවා. ඒ දිනදා ජීවිතේටයි දේවල් මහජනයාට තේරුම් ගන්න පහසු වෙන්න ඒවා උපහැරන උදාහරණ වශයෙන් අරගෙන තියෙනවා. එහෙම කියනකොට අපිට ඒක ඊටාම පැහැදිලි. ඒ නිසා ඒක ඊටාම හොඳ දේශකයන් වහන්සේ කෙනෙකු හොඳ පිළිවෙතක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඕග කියලා කොටසක් තියෙනවා මහණෙනි මොනවද මේ ඕග ඒ ඕග වලින් මොනවද වෙන්නේ මොකද්ද මේ අපේ ජීවිතයට මේ ඕග කියන ඒවා සම්බන්ධ වෙන්නේ ඔය ආදි කාරණා පිළිබඳ මේ සූත්‍රයේදී ඊටාම කෙටියෙන් වචන කීපයකින් තමයි සඳහන් කරලා තියෙන්නේ. හැබැයි මේක අපි දිගහැරලා ගන්නකොට ඉතාම ගැඹුරු ධර්මයක් තමයි බුදුරජාන් වහන්සේ මෙතෙන් මතු කරලා පෙන්වලා දෙලා තියෙන්නේ. දැන් මේ ඕග පිළිබඳව නිතර කතා කරනවා. මේ ඕග කියන්නේ මොනවද කියලා තමයි දැන් මෙතෙන්දී මම මුලින් මතක් කළ පරිදි විග්‍රහ කරන්නේ. ඕග හතරක් පිළිබඳව උන්වහන්සේ මෙතෙන්දි දෙන්නලා දෙනවා. ඕක තුනක් හතරක්. මේ ඕක මොනවද හතර? එකක් තමයි කාමෝග. අනිකට කියනවා භවෝග. අනිත් එක කියනවා ditthiyෝග. අනිත් එක කියනවා අවිජ්ජාෝග. ඒකට කාම, භව, ditthi, අවිජ්ජා. මේ කාරණා හතර තමයි බුදුරජාණන් වහන්සේ ඊටාම කෙටියෙන් මේ ඕග කියලා කියනකොට කියන එකෙන් අදහස් කරන්න බව පෙන්වන්න කරනවා. දැන් බලමු අපි එකක් පාස අරගෙන ගාප් විස්තර කතා කරන්න අපිට වෙලාව ඉන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රතිපීයෙන් මේ ගැන අපි සලකා බැලීමක් කරන්නේ. අපි නිතරම අහනවානේ දැන් කාම කියන වචනේ. අපි පන්සිල් ගත්තා දැන් පන්සිල් සමාදන් වුණා. අපි කිව්වා කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදන්. අපේ බෞද්ධ නිවෙස්වල හැමදාම හවස පන්සල් සමාදන් වෙලා බෝනියේ ඉවරවල පන්සල් සමාදන් වෙලා දරුවොත් එකතු වෙලා සමාජ භාවනා කරලා පිළිත් කියලා ඉඳා ගන්නවා. අපේ ආදී ඉඳලා දෙන පිළිතක්. ඒ වගේ ඒ හැම අවස්ථාවකම අපිට පන්සල් ගන්නකොට මේ වචනයත් අපි කියනවා. කාමේසු මිච්ඡාචාර. ඒකද ඒ වගේ හුඟක් තැන්වලදී හුඟක් ධර්ම කාරණාවලදී මේ වචනේ පාවිච්චි එතකොට මොනවද මේ කාම කියලා කියන්නේ? ඊටාම කෙටියෙන් ඊටාම පැහැදිලි සිංහලෙන් අපි කියනවා නම් බොහොම සරලව කියනවා නම් කියන්න පුළුවන් කැමැත්ත. හැබැයි කැමැත්ත කියලා කිව්වම ඒ සාමාන්‍ය කැමැත්තක් නෙවෙයි. ඊටාමත්ම මේ සියුම් සහ බැඳීමෙන් යුක්ත වූ කැමැත්තට තමයි කාම කියලා කියන්නේ. ඉතින් එදිනෙදා ජීවිතයේ තුල මා සාමාන්‍ය ලෝකයේ තුල, ව්‍යවહાරයේ ලෝකයේ තුල මේ ඒක අපේ සිතේ සිත තුල තියෙන එක්තරා ස්වභාවයක්. අපි එදෙනා ජීවිතය තුළ අපි දැන හෝ නොදැන අපේ සිත තුළ ක්‍රියාත්මක කරන අපි කැමැත්ත තියෙනවා. කැමැති නොඑක් දේවල් ලෝකේ තියෙනවා අපි ජීවත් වෙන කාලය තුළ. අපි ආහාර පාන වලට කැමති, කවුරු ජීවත් වෙන්න කැමති ඒ වගේ. නමුත් මෙතන අදහස් කරන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඊට වඩා මානසික ස්වභාවයක් ගැනයි මෙතන අදහස් කරන්නේ. ඒ මානසික ස්වභාවයෙන් පොත් මේකට තමයි ඕග කියලා කියන්නේ. ලොකු සැඩ පහරක් වගේ වැඩ කරන එකක්. අපිට තියෙනවා මේ අපේ සිත තුළ බොහොම ඇද බැඳ ගැනීමේ යම් දෙයකට ඇද බැඳ ගැනීමේ පදින් ඇල්බ ගැනීමේ ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයට තමයි මේ කියන්නේ කාමෝග කියලා. දැන් මේ කාම කියන එක පාවිච්චි මේ පරයා අර්ථවත් කරන්න අපි නැත්නම් ක්‍රියාත්මක කරන්න අපි ඉන්ද්‍රිය පහක් පාවිච්චි කරනවා ශරීරේ. මේ කවුරුත් දන්නවා. අපි හැම දෙනාටම තියෙනවා හැක් තියෙනවා. ඒකෙන් අපි කරන්නේ මොකද්ද? මේ කවුරුත් දන්නවා. මොකද්ද අපි කරන්නේ? එහෙන් මොකද්ද කරන්නේ? ඉතින් මේ දේවල් බලනවා. ඊට පස්සේ අපිට තියෙනවා කණක් තියෙනවා. මොකද්ද අපි කණෙන් කරන්නේ? කණෙන් බලන්න බෑ. හැබැයි වෙන වැඩක් කරනවා. මොකද්ද අපි අහනවා. ශබ්ද. මේ පිළි ශබ්ද අහනවා. එතකොට ඒ කන ඊට පස්සේ අපිට තව දොරටුවක් තියෙනවා නාසය. මේ නාසයෙන් මොකද්ද අපි කරන්නේ? අරට වඩා වෙනස් ක්‍රියාවක්. අපට පරිසරයේ තියෙන වාතයත් එක්ක මුසු වෙලා තියෙන ගඳ සුවඳ තියෙන දේවල් වල ස්වභාවය අපට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඇස කන නාසය ඊට පස්සේ දිව. අපි ආහාර පාන ගන්නකොට අපි ඉස්සර වෙලාම මේ ශරීරයේට මේ ආහාර පාන වල රස දැනෙන්න පෙර ඉස්සර වෙලා මේක දැනගන්නේ කවුද? දිව. එතකොට ඒකත් අපි අපේ කැමැත්ත, අපේ රුචිකත්වය ආදී මේ මනින කෝදුවක් වගේ තැනක්. එතකොට ඇස කන නාසය දිව ඊට පස්සේ මුළු ශරීරයම මේ ශරීරය පුරාම අපි මොනවා හරි හුළඟ වැදුනත් අපි ඇඟේ හරියෙන් එහෙම නැත්නම් කවුරු හරි අපිට ඇඟට ගෑවුනත් ඒ හැම දෙයකින්ම අපිට ඒකට කියන සංවේදීතාවයක් අපිට නැත්නම් දැනගැනීමක් ලැබෙනවා. මේ වෙලාවවලදී අපි අපිට ඇති වෙන හැඟීම් මොනවද ඇති වෙන හැඟීම් අපිට ඇති වෙන සුඛ දුක්ඛ උපේක්ඛා කියන හැඟීම තියෙනවා. ඒ කියන්නේ වර්ග තුනක් ඇති වෙනවා අපට. එක්කෝ අපිට අපි කැමති වෙන අපි සුවයයි කියලා හිතන, හොඳයි කියලා හිතන හැඟීමක් ඇති වෙනවා. ඒකට කියනවා සුඛ වේදනාව. ඒකට සුඛ වේදනාව. හැබැයි මේ කාම කියන වචනත් එක්ක තමයි සුඛ කාම කියලා කියනවා. ඒ කියන්නේ සුඛ වේදනාව. මේ යහපත් හැඟීමක් කියනවා. කියන්නේ අපි කැමති වෙන එක. ඊළඟට දුක් වේදනාව. ඒ කියන්නේ අපි අපිට ඒක අකමැති එකක්. ඒකට උපේක්ඛා සාගත කියන්නේ අපිට මධ්‍යස්ථ ස්වභාවය. දැන් මේ විදිහට අපට ඇති වෙන මේ හැඟීම් ඇසෙන් ඇස නිසා ඇති වෙනවා, කන නිසා ඇති වෙනවා, නාසය නිසා ඇති වෙනවා, දිව නිසා ඇති වෙනවා, ශරීරය නිසා. මේකට කියනවා අපි පංචකාම කියන්නේ. මේ කෙනෙක් ඔයාලා ඇති මම හිතන්නේ මේ පෙර මේ කාරවල මේකට කියනවා පංචකාම. ඉතින් මේ කාමේසු කියලා කියනකොට එතනම සාමාන්‍ය අපි දැන් පන්තිල් ගත්තාම කියන කාමේසු කියන කෙනෙක් අදහස් කරන්නේ මේ කියන ඔක්කොම දේවල් ඔය පහම ඇස කන නාසය දිව ශරීරය මේවා තුලින් අපි ඇති කරගන්න දේවල් හැඟීම් ඔක්කොම අදහස් කරනවා මේ කාමේසු කිව්වා. එතකොට මිච්ඡාචාර කියන්නේ වැරදි විදිහට හසුරුවන එක. වැරදි විදිහට පරිහරණය කරන. කාමේසු මිච්ඡාචාර කියන්නේ ඔය අසකන නාසය දිව ශරීරය කියලා මේ අපේ ශරීරයටයි සියල්ල පිළින්ම ඒවා එදිනෙදා පරිහරණය කිරීම තුළින් අපි වැරදි හැඟීම් නැත්නම් වැරදි හැඟීමක් ඇති කරගන්නේ නෑ කියලා පොරොන්දු වෙන එක තමයි කාමයේ සුමිච්ඡාචාර වේරමණී කියන්නේ. ඒකෙන් අදහස් කරන්නේ. දැන් මෙතන මේක බුදුරජාන් වහන්සේ වදාන මේක ඕගයක්. ඊළඟට මේක තුලින් අපිට ඇති කරන එක දෙයක්. මොකද්ද? භවෝග කියන එකට අපි අදගෙන යනවා. මේ එකක් අනිකට සම්බන්ධයි. ධර්මයේ තියෙන බොහෝ කාරණා එකක් අනිකට සම්බන්ධයි. හරියට මේ රෝදයක් වගේ. අපි දන්නවා රෝදයක් කැරකෙනකොට ඒ රෝදේ කැරිකලා යන වාර ගන්න කොච්චර වැඩි වුණත් ඒ හැම රෝදේ හැම දැටි තියෙන තැනක්ම පොළවේ හැපිගෙන යනවා. ඒ වගේ එක තැනක එක ඒකේ අවසානයක් නෑ. මේක තමයි මේ ස්වභාවය. ඒ වගේ තමයි මේ භවෝග භවය භවය කියන එක ඇති වෙන්නේ. විදියත් එහෙමයි. භවය කියන එකේ මේ පැහැදිලි සිංහල තේරුම නම් වෙනවා කියන්නේ. භව කියන්නේ භූ වෙනවා. ජීව කියන තේරුම තමයි සාමාන්‍ය සරල සිංහල තේරුම. එතකොට භව කියන එකෙන් අදහස් කරන්නේ වීම කියන එක වගේම මේ ධර්මයටත් කියන එක සමාන්තරව යන තේරුමක්. මොකද අපේ ශරීරය කින්වත්නේ දැන් මේ නවීන විද්‍යාවෙන් කියන්නේ එහෙමයි. නමුත් අපේ බුදුරජාණන් වහන්සේත් එහෙමයි වදාළේ. ඒකට කියනවා මේ ක්ෂණ භංගුරත්වය කියන්නේ. ඒ කියන්නේ මොහොතක් පාසා අපි මැරෙමින් උපදිමින් තමයි ඉන්නේ. මේ ශරීරය හැම මොහොතකම වෙනස් වෙනවා. ශරීරය විතරක් නෙවෙයි මේ මුළු විශ්වය තුළ තියෙන සියලුම දේවල් වෙනස් වෙමින් පවතින. ඒ වෙනස් වීමටත් කියන භව කියලා. මොකද ඒක ඒක එක විදිහකට කියන්නේ ඒක හැම දෙයක්ම හැම මේ භෞතික ලෝකයේ තියෙන හැම දෙයක්ම හැම මොහොතම තත්ත්වයෙන් තත්ත්වයේ ස්නේහපාසා වෙනස් වෙනවා. මේ වෙනස් වෙනකොට කියනවා උපාද ප්‍රීති භංග කියලා අවස්ථා තුනක්. උපාද කියන්නේ මේක ඇති වෙන. ප්‍රීති කියන්නේ පවතිනවා. භංග කියන්නේ නැති වෙනවා. ඒ කියන්නේ ඇති වෙනව නැති වෙනව. මොනවද ඇති වෙන්නේ නැති වෙන්නේ? ඒක තමයි භව කියන්නේ. හැම මොහොතකම අපේ ශරීරය සහ මේ සියලුම දේවල් ඇති වෙමින් නැති වෙමින් පවතිනවා. උපාද කිව්වහම ඉස්සලා කිව්ව විදිහට උපාද කියන්නේ ඒක ඇති වීම. ඊට පස්සේ භව කියන්නේ ඇති වෙලා සුළු මොහොතක් ඒක පවතින. ඉතින් මේ පැවතීම පැවතීම හුඟක් වෙලා නෙවෙයි යම් කිසි ක්‍රමයකට එක්තරා සුළු මොහොතක් පවතින. ඒ පවතින එක ඊළඟට නැති වෙලා යනවා. හැබැයි ඒ හිදස පුරවන්න අයත් එකක් ඇති වෙනවා. ඒ අපි කියනවා මේ ශරීරයේ ආයිල ආදී මේකුත් දේවල් ඒ විදිහට ඇති වෙමින් නැති වෙමින් පවතින නිසා අපිට හැබැයි මේක පේන්නේ නැහැ දැනෙන්නේ නැහැ හැබැයි දැනගන්න ක්‍රමයක් තියෙනවා. දැන් බලන්න අපි කුංචි දරුවෙක් හැටියට උපන්න දවසේ ඉඳලා අද දක්වා අපි සීතල බැලුවේ. අවුරුදු 10කට ඉස්සෙල්ලා ඡාය රූපයක් අරන් තිබුණා නම් සමහර වෙලාවට අවුරුදු 10කට පස්සේ තව ඡාය රූපයක් ගත්තාම මේ එකනාද වෙන දෙන්නේද කියලා හඳුනා ගන්න බැරි තරමට අපේ වෙනසක් ඇති වෙලා තියෙනවා. එතකොට බලන්න කල්පනා කරලා මේ වෙනස කොහොමද ඇති වුනේ? මේක තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේක මොහොතක් පාසා වෙනස් වෙමින් පවතනවා. මොහොතක් පාසා නැති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙන පවතිනවා නැති වෙනවා. උපාද තීති භංග. මේ විදිහට වෙනස් වෙමින් යනවා. මේක ගමනක්. ඉතින් දැන් මේ ජීවත් වෙන කාලය තුල ඔය සිදුවෙන සෑම මොහොතම අපි මව කුසේ උපන් දවසේ ඉඳලා මේ පල්ල යනකම් ඔය ක්‍රියාවලිය ඔය සිද්ධිය සංසිද්ධිය සිද්ධ වෙනවා. දැන් මේ වෙන එක තුල අපි මේ වෙන කාලය තුළ අපේ ජීවිත කාලය තුළ අපි තව දේවල් කරනවා. මොකද අපේ ශරීරයේ තියෙන්නේ කාරණා දෙකක් එකතු වෙලානේ. දැන් කාරණා දෙකක් නෙවෙයි කීපයක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කාරණා කීපයක්ම එකතු වෙලා තියෙනවා. ඒතකොට මේ ඔක්කොම එකතු වුණාට පස්සේ මේ ඔක්කොම ටික වචන දෙකකට අපේ බුදුරජාන් වහන්සේ ධර්මයේ වචන දෙකකට කෙටි කරලා තියෙනවා. ඒ වචන දෙක තමයි නාම රූප. දැන් නාම කියන්නේ මොනවද? මේ චේතනා ශක්තිය. සිතුවිලි. ඒව කොහොම හඳුන්වනවා නාම කියලා. රූප කියලා කියන්නේ මේ ද්‍රව්‍යාත්මක දේවල් මේ අල්ලන්න පුළුවන් දේවල්, ඒ වගේ දේවල් ඔක්කොම එකතු කරලා ගත්තා ඒකට කියන රූප කියනවා. එතකොට මේ නාම රූප දෙක කියලා අපි ඊටාම සිටියෙන් ගත්තාම මේ නාම රූපවල එකතුවට කියන අපි ජීවිතය කියන්නේ. තේනවද කාටද? නාම කියන එකයි රූප කියන එකයි. ඒ කියන්නේ වර්ග දෙකක්. නාම කියන්නේ චේතනා ශක්තිය, සිතුවිලි, සිත කියලා අපි කියන සියල්ලම එකතුනම එකට කියනවා නාම. ඊට පස්සේ රූප කියන්නේ එයින් බැහැර වූ ද්‍රව්‍යාත්මක සියලු දේවල්. මේ මේ ඔක්කොම එකතුනම ඒ එකතු වෙච්ච ටිකට අපි කියනවා නාම රූප. එතකොට මේ එකතු වෙලා දැන් ළමයෙක් උපන්න උපදිනවා කියලා අපි කියනවා. මව කුසේ බබෙක් උපදිනවා. ඒක තේරුම මේ නාමය කියන එක සිත එතන පහළ වෙනවා. ඒ පහළ වීම තුළින් ඒ සිත පවතින්න බෑ නිකන්. යම් කිසි ක්‍රමානුකූල ඒ සිතට පවතින්න පුළුවන් ද්‍රව්‍යාත්මක ස්වභාවයක් අවශ්‍යයි. ඒකට කියනවා මේ ජීව ස්වභාවය. ඒ ස්වභාවය තමයි මේ දරුවෙක් හැටියට අපි සඳහන් කරන්නේ. දැන් මේක තමයි ටිකෙන් ටික වැළෙන්නේ. මේක එක්තරා න්‍යායක් අනුව වැඩෙනවා. දැන් මේ නාම රූප දෙක එකතු වෙලා දැන් එක සමவாயයකට කියලා කියන්නේ ඒකට. සමவாய කියන්නේ ඒකට පවතින. මෙහෙම පැවතීගෙන යනකොට අපි ටිකෙන් ටික වැඩි වැඩි වෙලා වැඩි වෙලා ඊට පස්සේ ඒක ආයෙත් යනවා මේ අපි එක ගමන් මාර්ගයක් තියෙනවා මේක රත රෝදයක් වගේ. දැන් මේ නාම රූප යම් වෙලාවක මේකට පවතින එක නැති වෙනවා. නැති වෙන එකට අපි හොඳ වචනයක් කියනවා. මොකද්ද ඒ? කවුරුත් දන්නවා. ඒකට කියනවා මරණය කියලා. හැබැයි අපි හැම වෙලේම මැරෙනවා. ඒ කියන්නේ අපේ මේ කියපුවා භවය කියලා පිළිේකයි. මේක වෙනස් වෙමින් වෙනස් වෙමින් යනවා. ඒ යන එක ඊට පස්සේ සම්පූර්ණම නැති වෙලා ගියාම, කියන්නේ එකට බිඳිලා ගියාම ආයුක්මාජ විඥානං ආදි වශයෙන් තේන්නා මේක තමයි අපේ ශරීරයේ තියෙන උණුසුම විඥානය ආදී කියන්නේ චේතනා ශක්තිය මේවා මේ ශරීරයෙන් ඉවත් වෙනන් පස්සේ ඒකට කියනවා මරණයටපත් වුණා කියලා ආදි වශයෙන් ඒවා පැහැදිලි කරලා තියෙනවා. ඉතින් දැන් මේ විදිහට අපේ අර තියෙන සංයතිය එහෙම නැත්නම් ඒකට එකතු කරලා තියෙන එක නැති වුණන් පස්සේ ඕන දෙයක් මරණා කියලා කියනවා. ඊට පස්සේ මරණයයි ඉස්සලා උපත ගැන අපි කතා කළා. ඊට පස්සේ ජීවත් වීම ගැන අපි කතා කරනවා. ඊට පස්සේ මරුණා කියලා කතා කරනවා. නැත්නම් මරණය ගැන කතා කරනවා. දැන් මේ ඔක්කොම එකතු කරලා ගත්තාම උපදින එක, ඊට කල ජීවත් වෙච්ච එක, ඊළඟට දැන් මැරිච්ච එක. දැන් මේ ඔක්කොම එකතු කරලා ගත්තාම ඒක මොන වචනය තුල තියෙන බව තේරෙනා එකකට නේද? මේ ඔක්කොම ටික එකතු වුණාම ඒකට කියනවා භව කියලා. ඒ කියන්නේ භවය කියලා කියනවා කෙටියෙන්. භවය කියලා කියන්නේ අපි මේ ඒ පැවතුන ඔකෝම පැවතුම් වලට ඉපදුන තැන ඉඳලා මරණය දක්වා තිබුණු ඒ සියලුම දේ ක්‍රියාවලින් ඔක්කොම එකට එකතු කරලා එක වචනයක් පාවිච්චි කරන භවය. ඒ කියන්නේ සිදුවීමක්. ඒ කියන්නේ ප්‍රකෝටි සංඛ්‍යාත සිදුවීම්. සායිකෝ සාමානසික සිදුවීමින් පැවතිලා පැවතිලා ඒක නැති වෙනවා. දැන් මේ නැති වෙච්ච අවස්ථාවේ මේක ඉවරද නැහැ. මොකද මේ චේතනා ශක්තිය මේවා එකට සම්බන්ධ කරන දැමි ඉතුරු වෙලා තියෙනවා. ඒක නිසා නැවතත් ඇති වෙනවා. නැවතත් අර භව කියන එක තියෙනවා. ඒක නැති වෙලා නැහැ. ඒක නිසා භව කියන දැන් පැවැත්ම ඒකෙන් අවසන් වෙලා නැහැ. ඒක එහෙම තියෙනවා. ඒ නිසා දැන් මේ භවය භව ඒ නිසා මේක ඌග කියන්නේ ඒකයි. මේක සැඩපාරක්. මේ භව කියන සැඩපාර මේක. ඉතින් මේක එහෙම යනවා. දැන් මේක රහුවල ගලාගෙන යන ස්වභාවය තමයි. සැඩේ පාර කියන්නේ ගලාගෙන යනවනේ වේගෙන් ගලාගෙන යනවා. එතකොට ඒකට කියනවා භවෝග. ඒක තුල තමයි අපි ඉන්නේ. හොඳයි. ඊට පස්සේ දැන් මේ භවය නිසා මේ ඔය කියපු භවය ඔය භවෝගයේ තුල ඉන්නකොට අපි අපේ තුල ඇති වෙනවා අපි නිකන් ඉන්නේ නෑනේ අපි නොයේ දේවල් වලට සම්බන්ධ වෙනවා. ඉස්සර මම කිව්වා අර කාමේසු කියන එක ගැන කිව්වා. එතකොට එතන අපිට තියෙනවා අපිට තියෙන එතෙන්දී ඇති වෙන අපිට අපේ සිතුවිලි ඇති වෙන ඒවා ඊට පස්සේ අපිට එකෙන් ඇති වෙන මේක විදිහ අපිට අපි ක්‍රියාකාරකම් ඒ සියල්ලම එකතු කරලා අපි එහෙම කියේ මේ අදහස් කරේ ඒතොර කාම භව කාමයේ සහ භව කියන එක. ඊට පස්සේ අපිට ඇති වෙන ওই තුලින් මේ අපි ඉගෙන ගන්න දේවල් තුලින් සමහර අපි ලබන අත්දැකීම් තුලින් සමාජ අපි ඇති කරගන්නා වූ නොයෙකුදී මේ ඇදහිලි මාර්ග මේ දේවල් තුලින් අපට ඇති වෙනවා යම් කිසි මේ දිට්ඨියක්. දිට්ඨි කියන්නේ මේ දිට්ඨි කියන එකෙන් අදහස් කරන්නේ මේ මතයක්. ගැඹුරු මතයක් ඇති වෙනවා. එල්බ ගැනීමේ මතයක්. දෘෂ්ටියක්. අපි දැන් බුද්ධ ධර්මයේ බුදුජානනාතික ධර්මයේ මේ දිට්ඨි කියලා කියන අදහස් කරන්නේ එක්තරා විදිහකට බොහොම වේගවත් දැඩි බැඳීමක් ඇති වෙනවා. හැබැයි ඒක මේ හරියට දැන් අපි දැන් මෙතන ඉඳගෙන ඉන්නකොට අපිට පේනවා නම් අපිට එක සිදුරක් තියෙනවා නම් මේ ඔක්කොම අඳුරේ කාමරේ එහෙම හිතුවොත් එතන එක සිදුරකින් අපිට පේනවා. එතකොට මේ එක සිදුරෙන් පේන ඒවා තමයි අපිට දැන් වටහා ගන්න තියෙන වෙන මොකුත් අපිට පේන්නේ නැහැ. එහෙමනම් අපි කරන්නේ මොකද? අර සිදුරෙන් පේන එක තුලින් අපි මුළු ලෝකෙම හිතා ගන්නවා. දැන් මේක තමයි ලෝකය කියලා හිතනවා. ඒ වගේ අපේ සිතුවිලි වල සීමාවක් ඇති කරන එක. අපේ ඥාන ශක්තිය තුල, බුද්ධිය තුල යම්කිසි සීමාවක් ඇති කරන එක තමයි ඉතින් කරන්නේ. ඒ සීමාව ඇති කරන දෘෂ්ටිය නිසා. දෘෂ්ටිය කියන්නේ ඒක. මේ දෘෂ්ටිය ඇති වුණාන් පස්සේ අපි කවුරු කිව්වත් පිළිගන්නේ අපේ අර මතේම තමයි අපි ඉන්නේ. එල්බ ගන්නව මතේ කොහොම හරි හෝ වේවා වැරදි හෝ වේවා මේ මතය අනිත් ඔක්කොම ලෝකයෙන් පිළිගන්න ඕන කියලා ඉන්නවා. ඒකට කියනවා දෘෂ්ටි දෘෂ්ටි ගතික කියලා. ඒ කියන්නේ දෘෂ්ටි ගතික වෙනවා. දෘෂ්ටි ගතික වෙනවා කියන්නේ දෘෂ්ටිය තුල ගිලා බහිනවා. ඒක ඕග. ඒකට කියන්නේ දෘෂ්ටි ඕග, දෘෂ්ටෝග. එතකොට මේ දෘෂ්ටෝග වලට අහු වුණාමත් ඒකෙන් ගැලවෙන්න බෑ. ඒක ඇයි ගලාගෙන යනවනේ. අර සැල පහරනේ සැල පහරට අවුල යනවා. ඊට පස්සේ දිට්ඨිය නිසා කෙනෙක් මරන්න පුළුවන්. දිට්ඨිය නිසා කෙනෙකුට හානි කරන්න පුළුවන්. කුද්දරයකට උනත්, පවුලකට උනත්, සමාජයකට උනත්, ලෝකයටම උනත් හානි කරන්න පුළුවන්. මුළු ලෝකෙම ඉන්න අය මගේ දෘෂ්ටියට එන්න ඕන කියලා හිතනවා සමාජය හිතන්න පුළුවන්. ඒකම යෝගයක්. ඕගේ කියන්නේ ඒක. ඒතොර ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, මොකුත් නැහැ. මොකද ඇහෙනවා පේනවා වුණාට මොකද අර දෘෂ්ටිය මත දෘෂ්ටිය ඇතුලේ තමයි මේ සියල්ල බලන්නේ. මේක ඕගයක්. දුක්ඛෝග. ඊට පස්සේ දැන් මේ දුක්ඛෝග කියන එක එනකොට එයා හරියටම අන්ධෙක් වගේ. මොකද ඒ දෘෂ්ටිය වැඩි නිසා එයාට පෙනෙන්නේ නැහැ යථාර්ථය හරිය විදිහට තේරුම් ගන්න බෑ. අනිත්‍යයට ගරු කරන්න හිතෙන්නේ නැහැ. අනිත්‍යයේ මතවලට අහුම්කම් දෙන්න හිතෙන්නේ මම තමයි හරි මට තමයි තේරෙන්නේ මට තමයි පුළුවන් කියන තැනට එනවා. එතකොට දෘෂ්ටි ගතික වෙලා. ඒක ලොකු ඕගයක්, බාධකයක් වෙලා. එතකොට ඇති වෙන තත්ත්වය මොකද අර මම විතරයි මට විතරයි පුළුවන් කියන හැඟීම ඇති වෙන්නේ. මොකද එකම තමන් දන්නා දේ විතරයි සත්‍ය කියලා හිතන තැනට ආපුවම ඒකට හොඳ වචනයක් පාවිච්චි කරලා තියෙනවා. අවිජ්ජෝග. අවිජ්ජෝග කියන්නේ නොදැන්න. අවිද්‍යාව කියන්නේ විද්‍යාව නැති එකට අවිද්‍යාව. නොදැනීමක් ඇති වෙනවා. දැනුම ලබා ගන්න කැමති නැහැ. දැනුම ලබන්න අවශ්‍යත් නැහැ. ඒ නිසා එයා හිතන්නේ මොකද මේ මං විතරයි දන්නේ මං අදහන ඇදහිල්ල විතරයි හරි මං දන්න දේ විතරයි හරි මං කියන තේ තමයි සත්‍ය මට විතරයි පුළුවන් ආදි වශයෙන් හිතන නිසා එයා යත ඇත්ත ඇති හැටියට දකින්න පුරු වෙන්නේ නැහැ. ඒ නිසා එයා ඔන්න එක ඕගයකට අහු වුණා අවිද්‍යෝග. අවිද්‍යාව නැති අන්ධකාරයෙන් එයා läහිලා ඉන්නේ. දැන් එයා අඳුරේ ඉන්න කෙනෙක්. දැන් මේ අඳුරේ ඉන්න එක්කන අර ඕගය තුලින් ගැලවෙන්න බෑ යාට. අපි කියමු දැන් අඳුරේ ඉන්නවා. මේ කිසිම එළියක් මොනම ආකාරයකින්වත් ආලෝකයක් නැත්නම් මොකද වෙන්නේ? අපිට මේ අපි ඉන්න තැනින් එහාට යන්න තේරෙන්නේ නැහැ. අපි ඉන්න කොහෙද කියලා තේරෙන්නේ නැහැ නේද? සාමාන්‍ය දිනදා ජීවිතේ බැලුවොත්. ඒ වගේ තමයි මේ ඕගස් කියන දේ ස්වභාවය ඒකයි. ඉතින් මේ මේ දිත්තෝ ගාපුවාම අන්න ඊළඟට අවිජ්ජෝග කියන කෙනා. ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එහෙම ක්‍රියාත්මක වෙනකොට අවිද්‍යෝග තියෙන එකනා අවිද්‍යාවෙන්ම පිළිලා ඉන්න නිසා එයා ඉතින් නිදීමක් යාට නුවණක් පහළ වෙ කරගන්න කිසිම අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න ඕග හතරක් තියෙනවා. ආමෝග, භවෝග, විත්තෝග, අවිද්‍යෝග. මේ ඕග හතර එතකොට මේ ඕග හතර නිසා සත්‍යයන් මේකේ ඇලිලා බැඳිලා මිදෙන්න බැරුව ගොඩෙන්න බැරුව මේ සැල පහරට අහු වෙලා ගලාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේක තුල දැන් මේ මේවා ඇති වුණාම දැන් මේකට ඉන්නව නෑදෑ පම්පරාව. ඒකයි වැඩි. මේ ඕක වලට තව ඉන්නවා එකතු වෙන සෑල උදව් කරන කණ්ඩායම. ඒ උදව් කරන කණ්ඩායමට කියනවා දැන් මේ දස සංයෝජන. මම හිතනවා මේ තුන තුන ආලා ඇති. කාක්කාය දිට්ඨි විචිකිච්ඡා ආදි වශයෙන් සංයෝජන ධර්ම 10ක් තියෙනවා. මේවට කියන්නේ සංයෝජන කියන්නේ එකට සම්බන්ධ කරන නේ භවය සම්බන්ධ කරනවා. එතකොට ඒවා සම්බන්ධ කරලා එකට එකතු කරලා පවත්වාගෙන යන්න උදව් කරනවා. ඒ නිසා මේවට කියනවා සංයෝජන ධර්ම. ඉතින් මේ සංයෝජන කියන ඒවා අපි ළඟ බොහොම වේගයෙන් ගැටුම් ක්‍රියාත්මක වෙනවා. දැන් සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වය. මම තමයි හරි. මට විතරයි පුළුවන්. මම විතරයි දන්නේ ආද වශයෙන් තමන් අහංකාර මමංකාර ආද වශයෙන් අපි භාවිත කරන වචන සියල්ලකම අදහස් කරන්නේ ඒ කියන මමත්වය මම කියන තැන ඉඳගෙන හැම වෙලේම හිතන්න පුරුදු වෙන එක. ඒ කියන්නේ මම කියලා හිතන එක වැරදි කියන එක නෙවෙයි ඒක අදහස. මේක අපි හරි විදිහට මම විතරයි කියන තැන ඉන්නකොට අපිට යථාර්ථය ඇත්ත ඇත්ත හැට තේරුම් ගන්න අපහසු වෙනවා. මේ සක්කායදී. එලාට විචිකිච්ඡා. ඒක ඒ අර අර මමත්වයේ කියන එක තියෙන නිසා හැම වෙලෙම ඇති වෙනවා විචිකිච්ඡාව. බුදුහාමුදුරුවෝ ගැන සැක ඇති කරනවා, ධර්මයේ ගැන සැක ඇති කරනවා, සංඥා ගැන සැක ඇති කරනවා. ඔයාලගේ වශයෙන් හැම දෙයක්ම මේ කටයුත්තක් ගැනම සැකයෙන් බලන්න පුරුදු වෙනවා. වගේ නොඑක විදිහට සැක සංකායතව ජීවත් වෙනවා. හැම වෙලෙම සැක සංකායතේ ජීවත් වෙන පුද්ගලයාට ඒකත් ගැටලුවක් වෙනවා. ඉතින් මේ විදිහට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේකෙදී මේ කිදී සීල ප්‍රතිපදාවල මේක් මේක් දේවල් වලට ඇදලා ගියලා මේ හරියට මේ හරියට රෙස්ටුරන්ට් වලින් කෑම කනවා වගේ ඒක එකක් එක දෘෂ්ටියක් අතර තව දෘෂ්ටියකට යනවා තව එකට යනවා තව එකට යනවා මේ හැම එකකම රස බලනවා වගේ ඒ වගේ මට්ටමට ගිහිල්ලා කිසි ස්ථාවර භාවයක් නෑ පැවැත්මක් නෑ ඉතින් මේම ගමන් කරනකොට ඒ අර තමන්ගේ වර්ධනයක් ඇති කරගන්න අමාරු වෙන මේ විදිහට මේ 10ක් වෙනවා සංයෝජන ධර්ම මේ සංයෝජන ධර්ම කියන්නේ එකට ගැට ගහලා එකට බැඳලා තියා ගන්නවා කියන තේරුමට මේ සංයෝජන ධර්ම 10 මේක ලොකු බාධකයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ මේ වගේ ගැළවීම සඳහා උන්වහන්සේ පෙන්නනවා මේ මග දැන් මේම தත්ත්වය පැහැදිලි කරනවා මේ විදිහට. බොහොම මේ දුක වෙලාවක් ඕන මේ කාරණා පැහැදිලි කරන්න. මේ தත්ත්වය බුදුරජාණන්සේ දීර්ඝවදෙන් පැහැදිලි කරනවා මේ ධර්මයේ මේ සූත්‍ර දේශනාව විතරක් නෙවෙයි තව මේ තැන්වලදී පැහැදිලි කරලා තියෙනවා මේ தත්ත්වයේ පිළිබඳව මේක තමයි යථා ස්වභාවය. හැබැයි මේක තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න බැරි මොකද මේ කියන ආවිද්‍යාදී මේ ඕගවලට කරත් වෙලා ඉන්නකොට මේ සැලපහර තුල අපි ගමන් කරනකොට ඒක එයාට බෑ කිසිම මේ දෙන මේ මාර්ගයක් නැත්තම් එයාට මිදෙන්න එයා ඒ සැලපාර දිගම යනවා. ඒක තමයි ස්වභාවය. දැන් ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාරනවා පටිපදාවක්. මේකට අවශ්‍ය කරනවා පටිපදාවක් අවශ්‍යයි. ඒ පටිපදා මාර්ගයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එකක් තමයි මාර්ගයක් කියනවා. අනුගමනය කළ යුතු මාර්ගයක් කියනවා. අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් කියනවා. ඉතින් මේ ප්‍රතිපදාව බුදුරජාන් වහන්සේ පෙන්නනවා ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක මාර්ගයක්. මේ මාර්ගය ගියොත් තමයි අර ඕග වලින් මිදෙන්න පුළුවන්. නැත්නම් අර ඕග කරාම ගිහිල්ලා ඕග වලින් ගිහිල්ලා විනාශ වෙලා යනවා. දැන් අපි දන්නවා සුලිසුරකට අහුවෙලා ගියොත් එහෙම නැත්නම් දැන් සුනාමිය වගේ එකට අහුවෙලා ගියොත් ඊට පස්සේ වෙන්නේ මොකද කියලා මේ හැමදේම දන්නවා. දැන් එහෙම වෙනකොට ඒකෙන් මිදෙන්න යම් කිසි උපාය මාර්ගයකුත් තියෙන්න ඕන. උපාය මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ මාර්ගයට කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය ආස්ථාංගික මාර්ගය කියන්නේ අතවැදෑරුම් ආර්ය මාර්ගය උතුම් මාර්ගය ආර්ය කියන්නේ උතුම් කියන එක. එතකොට ඊටාම උතුම් මාර්ගයක් තියෙනවා. ඒකේ අංග 8ක් තියෙනවා. ඒ අංග 8න් යුක්ත වූ මාර්ගයට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. දැන් මේ මාර්ගයේ මොනවද යංගාට? කවුරුදන සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. දැන් බලන්න අර අටක් තියෙනවා. හැබැයි මේවා කාරණා වශයෙන් අපි වෙන් කළ වෙනවා දුන්නට මොකද මේ එක කාරණයක් එකකට සම්බන්ධයි. අර අනිත්‍යව වගේම තමයි. දැන් සම්මා දිට්ඨිය කියලා කිව්වහම එතන තියෙන්නේ අවබෝධයෙන් වටහා ගැනීම. අපි ආරම්භයේ ඉඳලා මේ වටහා ගැනීම දිනු කරන්න ඕනේ. ඒ සම්මා දිට්ඨිය කියන්නේ ඒකයි. වටහා ගැනීම අවබෝධය දිනු කරන තරමට තමයි අපේ දිනුව වැඩි වෙන්නේ. ඒ කියන්නේ දිනුව වැඩි වෙන කියන්නේ ආර්ය මාර්ගය ඒක මේ පැහැදිලි වෙන්නේ එතකොටයි. ඒ නිසා ඒකට උන්වහන්සේ වදාලා පටිපදා කියලා වචනයක්. මේක ප්‍රතිපදාවක්. ප්‍රතිපදාව කියන්නේ මාර්ගයක් විතරක් නෙවෙයි. මාර්ගය කිව්වොත් අපි දැන් වාහනයක් ගත්තා ගමනක් යන්න ඕන. ඒ වාහනේ ගියා. ඉවරයි. මාර්ගයක් අමතක කරන්න පුළුවන්. වාහනේ අමතක කරන්න පුළුවන්. ඒ වගේ එහෙම විතරක් නෙවෙයි මෙතන. ඒක මාර්ගයක්. නමුත් මෙතන එහෙම විතර ප්‍රතිපදාවක් පිළිපදින්න තියෙන දෙයක්. හොඳට මතක තියාගන්න ඕන වචනයක්. ඒ ප්‍රතිපදා. ඒතර මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයක් කියලා මාර්ගය තියෙනවා. ඒක තමයි බෞද්ධ ප්‍රතිපදාව. මේ මාර්ගය හැබැයි මාර්ගයක් විතරක් නෙවෙයි මේක ප්‍රතිපදාවක්. මේක ප්‍රතිපදාවක් වෙන්නේ කොහොමද පිළිපදින්න කියන දෙයක්. එක දවසක් පිළිපදින්න තියෙන දේකුත් නෙවෙයි. හැමදාම පිළිපැදිය යුතුද? ඒ කියන්නේ අපි ජීවත් වෙන්න ඕනේ ආර්ය ස්ථාංගික මාර්ගය අනුව. දැන් ආර්ය ස්ථාංග මාර්ගයේ කිව්වහම කවුරුද දන්නවා මේ මාර්ගංගට ඒ මාර්ගාංග 8 අපේ ජීවිතය තුළ හරියට රෝදයක් වගේ චක්‍රයක් වගේ ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකනේ අර මේ රෝදයක් වෙන්නලා තියෙන ආරක්ෂක මාර්ගයේ ඔය මධ්‍යම ප්‍රතිපදාව එහෙම දෙන්නුම් කරන්න. ඒ රෝදයෙන් පෙන්වන්නේ ඒ වගේ තමයි ඒ රෝදය වගේ රෝදේ කැරගෙනකොට මුල අග එහෙම පෙන්වන්නේ නැහනේ. රෝද දිගටම කැරගෙනවා. ඒ වගේ ජීවිතයේ තුල හැම මොහොතකම මේක ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේකට මේකට ඇතුළත් වෙලා තියෙන අංග ටික කොටස් තුනකට බෙදලා තියෙනවා බොහෝ දෙනා දන්නේ. ඒ තමයි සීල, සමාධි, පඤ්ඤා. දැන් සීල කියලා කිව්වහම මෙතෙන් අදහස් කරන්නේ කාය වාචය සංවර. කයයි වචනයයි. මේ අංගවල තියෙනවා ඒක එක අංග දැන් අපිට කාලය මදි විස්තර කරන්න. ඒ අංග ගත්තාම එකක් එකක් පාසා කියන කාරණා ටික ගත්තාම ඒ අංග වලින් පෙන්눔 කරන්නේ මොනවද? මේ ඒ ප්‍රතිපදා මාර්ගය තුළ ඒ අංග එකක් එකක් පාසා අපට පුහුණුවක් ඇති කරනවා. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න ඕන. බෞද්ධයෙක් කියලා කියන්නේ හරියට යාව ජීව ශිෂ්‍යෙක්. යාව ජීව ශිෂ්‍යෙක් කියන්නේ හැමදාම ඉගෙන ගන්න කෙනෙක්. දන්නවනේ මේ හැමදේම දන්නවා. හැමදාම ඉගෙන ගන්නවා කියලා කියන එකේ තේරුම අපිට මේක හැමදාම අපි පුහුණු කරන්න ඕන. හැබැයි ප්‍රතිඵල ලැබුණාට පස්සේ අමුතුවෙන් පුහුණු කරන්න දෙයක් නැහැ. කතං කරණියම් වුසිතම් භ්‍රමචර්යයන් නාපරං ඉතාතාය පජානාති. ඒ කියන්නේ කරන්න ඕන දේ මම කරලා තියෙනවා. කතං කරණියම් වුසිතම් භ්‍රමචර්යයන් මම භ්‍රමචර්යය කියලා කියනවා. ඒ නිසා නපරං ඉතාතාය පජානාති. ඉතින් දැන් හොඳට තේරුම් ගන්න කියලා මට කරන්න තියෙන දේවල් මම කරලා ඉවරයි. ඒ නිසා මට ආයෙත් ඒ ගැන පුරුදු කළ යුතු නැහැ. හැබැයි ඒකට මහන්සි වෙන්න ඕනේ නමුත් ඒක ඉදිරියට දැන් පිළිපදිනවා ඉදී ක්‍රියාත්මක වෙනවා. ඒ ජීවිතය තුළ ඔය කියන කතංකරණීය කියන தത്വයට ආවට පස්සේ 아무ත මහන්සියක් වීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍යතාවයක් නැති ඉදීම මේක සිද්ධ වෙනවා. ඒ නිසා ඒතිකල් අපි මේ පටිපදා මාර්ගය පිළිපදිනවා. සීලය කියන්නේ වචනයයි කයයි මේ දෙක සංවර කරන එක තමයි සීලය. ඊළඟට සමාධිය කියන්නේ අපි ඒ වචනයයි ශරීරයයි විතර සංවර කරගන්න බෑ. සංවර කරනවා කියන්නේ අපි පාලනය කරනවා කියන එක නෙවෙයි. බොහෝ දෙනා හිතනවා මේ සංවර කරනවා කියන්නේ පාලනය කරනවා. පාලනය කිරීමක් නෙවෙයි. අපි ඒකෙන් පාලනය කිරීමක් නෙවෙයි අදහස් කරන්නේ. අවබෝධයෙන් මේවා පරිහරණය කරන එක. අපි වචන කියනකොට බොහොම වැටහීමකින් අවබෝධයෙන් සතියෙන් යුක්තව අපි ඒවා පාවිච්චි කරනවා. වචන පිට කරනවා. තේරුමක් තේරුම් ගන්න. ඊළඟට අනිත් එක තමයි මේ ශරීරය. ශරීරය පාවිච්චි කරනකොට මොන විදිහේ දෙයකට උනත් අපි හරි සිහියෙන් යුක්තව, අවදියෙන් යුක්තව, අවබෝධයෙන් යුක්තව පාවිච්චි කරන්න ඕනේ. මේක හොඳද, මේක නරකද, මේක වැරදිද, මෙහෙම කළොත් මොකද වෙන්නේ? ඒ ගැන හොඳ පුහුණුවක් ඇතුව අවබෝධයක් ඇතුව වැඩ කරන්න ඕනේ. ඒක තමයි වෙන්නේ. හැබැයි ඒක පමණකුත් ප්‍රමාණවත් නෑ. ඒ නිසා හිත අපි වැඩි දියුණු කරන්න ඕනේ. හිත හිත වැඩ දියුණු කරන්න නම් මොනවද කරන්න ඕන? භාවනා කරන්න ඕන. භාවනා කරනවා කියන එකට එක තැනක ඉඳීම පමණක් ඉඳගෙන ඒකම නෙවෙයි. අපි එදිනෙදා හැම අපි එහෙමත් කරන්න ඕනේ. නමුත් අපි එදිනෙදා කරන හැම කටයුත්තකදීම සී කල්පනාවෙන්, සී බුද්ධියෙන් හිත දියුණු කරන්න ඕනේ. එහෙම දියුණු කරගෙන යනකොට තමයි අපට ඇති වෙන්නේ අර කියන තත්ත්වය. ඉතින් දැන් මේකට කියන ප්‍රතිපදා මාර්ගය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක එහෙම දේශනා කරනවා. ඒ තේසං ඕඝානං පහානාය. මේ කියන ඕගයන්ගෙන් ප්‍රහාණය කරනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මේවා නැති කරන්න නම් මේ ප්‍රතිපදා මාර්ගය පිළිපදින්න ඕන. වෙන ක්‍රමයකට බෑ. ඒ ඒක තමයි එකම මාර්ගය. ඒකායන මාර්ගය. මේ ප්‍රතිපදා මාර්ගය පිළිපැදීම තුලින් තමයි අපට අවස්ථාව ලැබෙන්නේ ඒ කියන විදිහට ඈතර වීමට. මේකට කියනවා මොකද්ද කියන වචනේ? හොඳ වචනයක් තියෙනවා මතක තියාගන්න ඕන. ඕඝතරණය. දැන් අපි මෙතෙක් වෙලා කිව්වේ ඕඝනේ. ඕඝ කියලා කිව්වේ සැලපහාර. මේ සැලපහාරෙන් ඈතර වෙන ක්‍රමය. ඉතින් මේකට කියනවා ඕඝතරණය. ඉතින් අපි බෞද්ධයෙක් බලාපොරොත්තු වෙන්නේ මේ ඕඝතරණය. ඒකට තමයි අපි බෞද්ධ පිළිවෙත් පිළිපදින්නේ. ඉතින් දැන් අපි මෙතෙක් වෙලා මේ බණ ඇසීම තුළින් මේ තුනතුන් මේ ඕඝ කරණය ගැන තමයි වටහා ගන්න උත්සාහ කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව. මේ ඕඝයෙන් අපි තරණය වෙන්න, ඊතර වෙන්න අවශ්‍යයි. එතකොට තමයි අපි කියන්නේ සියලු දුකින් මිදුණා කියලා කියන්නේ. නිවන් අවබෝධ කරගත්තා කියලා කියන්නේ. ඉතින් මේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා අපි මේ විදේ දාන ආදී පුණ්‍ය ක්‍රියාවල යෙදෙමින් සීලාදී ගුණධර්ම පුරමින් අපි මේ පුහුණු වීම කටයුතු අපි කරනවා. මොකද අපි අපි මම කිව්වා බෞද්ධය කියලා කියන්නේ යාව ජීව ශිෂ්‍යයෙක්. හැඳිනීම ඉගෙන ගන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි මේ වගේ සීලාදී ගුණ ධර්ම පිළිපදලා ඒ ලබාගත් ආ කුසල ශක්තිය ඒ මිය පරලෝකිය අපි හැම දිනාටම අපි අනුමෝදන් කරවමු. ආකාසට්ටාජ බුම්මත්හා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටාජ බුම්මත්හා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ධම්මදේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු තේ මං සදා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ලබා උපතර ධර්මයේ බලෙන් හැමදෙනාටම ජරාමර නිවන් සුවක් වේවා කියලා පාර්ථනා එම ධර්මානුශාසනාව කරත් වූ ස්කන්දිනේවියානු රටවල ප්‍රධාන සංඝනායක ස්වීඩනයේ ස්ටොක්හෝම් බෞද්ධ විහාරාධිපති අතිපූජ්‍ය කිරිඳිගල්ලේ ධම්මරත්න නායක ස්වාමීන් වහන්සේ මේ